ධර්මානුශාසන ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්කරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නීතිගල නිස්කරණ වනාන්තර සුවේදී යෝගාචර පිටක නිම ධර්ම දේශනාව පවත්වන ලදී

<coughs> සක්කෝ උජෝචසු ජුචේසු චෝචස්ස මුදු අනතිමානි සන්තුත්ත කෝච සුකරෝචේ අප්පකිච්ඡෝච සල්ලෝක බුද්ධි සම්තේන්ද්‍රියෝච නිපකෝචේ අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරිය කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයොං තීති මුලාසනත් කෞරණී ලොකු ස්වාමීන් වහන්සේම අවතරයි අපේ මේ යෝගාචර මහා සංඝ රත්නයත් උපාසක පින්වතුනොත් ඉදිරියෙන් තියාගෙන සතියකට වතාවක් ප්‍රාස්පසින්ද දවස් වශයෙන් කාලයක් අපි පවත්වාගෙන ආපු ධර්ම දේශනා වාරේකුයි අදත් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ධර්ම දේශනා සඳහා අපි මෙතෙක් පාවිච්චි කරලා තියෙන්නේ දේශනා මාලාවක ස්වරූපයක් වෙන විදිහට කියනවා නම් අපි එකඟ වෙච්ච සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රය අනුව සති කීපයක් දේශනා මාලාවක් වශයෙන් දන්නා පමණින් මූල ධර්ම වලට අත්දැකීම් වලට බරව විග්‍රහයක් ඉදිරිපත් කරන එකයි අපි කරගෙන ආවේ. ඒ අනුව මේ ආයතකදී අපි ඉදිරිපත් කරගත්ත සූත්‍රය තමයි බෞද්ධයන් අතර ථේරවාදී ප්‍රචාර විශේෂයෙන් බොහොම භාවිතයට ලක් වෙච්ච ඒ වගේම ගෞරවයට ලක් වෙච්ච මේ කරණීය මෙත්ත සූත්‍රය වශයෙන් සඳහන් කරන සූත්‍රය. මේ සංග්‍රහ වෙලා තියෙන්නේ සුත්ත නිපාතේ බොහොම ගැඹුරක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඒක ආරක්ෂක පිරිතක් වශයෙන් ජන විඥානයේ තිබුණට ඇත්තටම හොඳ භාවනා කිරීමට අදාළ ප්‍රධාන තොරතුරු ඒ රාශියක් තියෙනවා. නිදාන කතාව බැලුවත් එකෙන් පෙන්වලා දීලා තියෙන්නේ මන භාවනා කරගෙන අරණ්‍ය වාසීව විවේකීව ගත කරන පිරිසකට ප්‍රශ්නේ ආපු තැනම ඒ ප්‍රශ්නේ විසඳගෙන සියලු ප්‍රශ්නයන්ගේ කෙලවර ඒ ප්‍රශ්නේ මාර්ගයෙන්ම විසඳන ඉතාමත් වටිනා අත්කුසලයේ නැත්නම් ස්වార్థය සලකන දුහාමුදුරන්ගේ හොඳ උපදේශ පන්තියක්. ඉතින් අපි මේ වෙනකොට මේ සූත්‍රයේදීගේම සාකච්ඡා කරමින් සති 6ක් හමු වෙලා තියෙනවා. අද අපිට එළඹිලා තියෙන්නේ 7 වෙනි පැය 7 වෙනි වාරේ. අපි මේ වෙනකොට මේ සක්කෝ උජ්ජුසූජුජ සුවච මුදු කියන ගුණ ඉදිරිපත් කරගත්තා. එහෙනම් අපි උජුසූජුච ගුණ දෙක එකට කරලා ඉගෙන ගත්තා. ඒකට කිරීමෙන් අපිට විශාල ශක්තියක් යවයක් ආවා. ඒ වගේම තමයි සුවච මුදු අනතිමානි කිනේවත් බොහෝම නියුන් සහෝදරයෝ වාගේ බොහෝම සමාන ලක්ෂණ පෙන්වන ගති. මේ තුනෙන් අද අපට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අනතිමානි ගුණය. අනතිමානී ගුණය කිව්වහම මේකේ හරය මාන චෛතසිකේ. මේක එසේ මෙසේ මුලක් එහෙම නෙවෙයි. තණ්හා මාන දික්ඛි කියලා ගත්තාම මේ තුන නිසා තමයි මේ සංසාරේ පටලැවිලි අන්තෝ ජටා බහි ජටා ආදි වශයෙන් ඇතුළත පටලැවිලි පිටත පටලැවිලි මේකට භාවනා ගැඹුරෙන් පාවිච්චි කරන්නේ පපංච ධර්ම කියලා. සංස්කෘත භාෂාවෙන් සිංහලට දාන ප්‍රපංච කියලාත් අපි මේකට කියනවා. මේකෙන් කරන්නේ අවුල් කරනවා, පටලවනවා, මේ නන්නත්තර කරනවා හිත. මේ නන්නත්තර කරන ධර්ම වලින් තෘෂ්ණාව, මාන්නය, දෘෂ්ටිය කියලා ගත්තාම ලෝකේ ගොඩාක් අප්‍රස්තවට හේතුලා තියෙන මේ දෘෂ්ටිය මේ තේරවාද බෞද්ධ භාවනා ක්‍රම ඉස්සල්ලාම කැදෙන ලාමකම දෙයක්. ඒක සාමාන්‍යයෙන් පළවෙනි මාර්ගඥාණයෙම මුලින් උදුරා දාන්න පුළුවන්. ඊගාවට තෘෂ්ණාව. ඒක අනාගාමී වෙනකොට සෑහෙන අඩුපාඩු දුර්වල කර ගන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් අරියත් මාර්ගයේ නැත්නම් උත්සම් භාගයේ සංයෝජන වල රූප රාග රූප රාග මට්ටමට යනවා. ඊටත් එහා තමයි මාන්නේ තියෙන්නේ. ඒක නිසා අපි මේ බණ කියන බණාන සෑම සීලු දෙනාම මේ එකම මාන ලෝකයක ජීවත් වෙන පිරිසක්. නිසා කෙනෙකුට කෙනෙක් බණ කියන්න කිසිම අයිතිවාදිකමක් කිසිම සුදුසුකමක් නැහැ. ඒ මොකද දෙපාර්ශ්වයේම මළුවල කිල්ලෝටවල පුලත් පසුම්බියේ මේ මාන්නේ අපි දානවා. නමුත් අපි මේ එකිනෙකා givisagene සමගිව තපසක් කරන පිරිසක් වශයෙන් පුළුවන් තරම් මේක මාත්‍රකාවක් වශයෙන් ඉදිරිපත් කරගන්න ඕන ධර්ම සාකච්ඡාවකට. සාපේදා ගැනීමකට. එහෙම නැතුව මාන්නේ නැති කරගත්ත කෙනෙක් ඕන මේ බණ කියන්න. ඒ වගේම අපිට අහනකොට කෞරවයක් ඇති වෙන්න නම් ඒ පුද්ගලයා තුළ එහෙම මාන්නේ සම්පූර්ණයෙන්ම දුරු කරලා තියෙනවනම් මේ ධර්ම දේශනා හොඳට පැහැදිලිව විසඳෝ කියලා දෙන්න පුළුවන්කමකුත් තියෙනවා. මොකද පණ කියනකොට මාන්නයක් එනවා. බණ අහන කෙනාගේ මාන්නයක් ඉහළ වශයෙන් හෝ පහළ වශයෙන් හොඳ වශයෙන් හෝ නරක වශයෙන් ඇති වෙනවා. මේ තේරකම නැති වෙන්න මාන්නේ නැති තැනක් වෙන්න ඕන. ඒ නිසා මුල්ම ධර්ම ස්වාමී වූ සරුවචන් වහන්සේ තමයි ඒකට සුදුසා. ඒ සුදුසු වුණාට ලෝකයේ කොච්චරක්නම් මේ මානිය කියන ජාලාවෙන් පටලවිලා තිබුණාද කියනවනම් බන නොකියන්න තරමට හිත හේතුවයි කියලා සඳහන් වෙනවා. ඒක සාධාරණයි, ඒක ස්වභාවිකයි. හිතනකොට හිතා ගන්න පුළුවන්. නමුත් සර්වඥාන්සේක තියෙන අර මහා කරුණා ගුණය විශ්මතු කරපල කරගත්ත කරලා දෙන්න පුළුවන් වෙච්ච නිසා අල්පරජස්ක වූ කෙලෙස් අඩු පුද්ගලයන්ගේ සුභසිද්ධිය බිනිද කියලා මේ ධර්මය ඕජාව මේ සර්වඥතා ඥානෙ පෙරෙන්න පටන් ගත්තා. ඉතින් ඒකේ චාරිත්‍රයක් තමයි අපි මේ කරගෙන යන්නේ. එහෙම නැතුව මේ මතින් හෝ අතිමානයක් හෝ අවමානයක් ඇති වුණොත් අපි ඒ ගැන පරිස්සම් වෙන්න. මුලින් ඉඳලාම හිත හදා ගන්න ඕනේ. මේ කාටවත් කොනහඬවත් හෝ නැත්නම් කායවත් අඩුපාඩු පෙන්නලා දෙන්න හෝ Taman කැපී පේන කරන වැඩක් නෙවෙයි. භාවනා කරන පිළිසේ සමගිය යම්තේ තපදට උදව්පකාර වෙනවද? ඒ නිසා මේ ගැඹුරෙන්ම අපතුල පිහිටා ඇති මානය පිළිබඳව දැනගන්නා ධර්මයට විවෘතව සාකච්ඡා කරන ධර්මත මානයට රහසහාටි ඇවිල්ලා අපට පාර දෙන්න තියෙන ඉඩකඩ අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි පොදුවේ පිළිගන්න ඕනේ මේ අනතිමාන කියන ගුණය කවුරුත් විසින් යෝගාවචරයන් විසින් අනිවාර්යයෙන්ම නිසකව බාර ගන්න වටිනා ගුණයක්. ඒ එහෙම විතරක් නෙවෙයි භික්ෂුවක් වෙච්චාම උනත් ඒ ලෝකයාගේ මානෙන් කල්පනා කරන ලෝකයාගේ ආකල්ප වලට වැඩි වෙනස් ගති පාන ස්වභාවයක් තියෙනවා. ඒකට තමයි මේ මහා ඥාති පරිවර්තයෙන් හෝ අසු පරිවර්තයෙන් අයින් වෙලා මේ අනගාരികව ගත කරන්නේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ වික්ෂුප්පයට සබ්බ දුක්ඛ නිස්සරණ කියලා සියලු දුකින් මං වෙන්වීම සඳහා කියලා මේ සිවුර කරේ දාගත්ත දවසේ ඉඳලා තමන්ගේ ආකල්ප වෙනස් කිරීමේ වැඩපිළිවෙලට යෙදී ගත කළත් සාර්ථක අසාර්ථක භාවයේ තීන්දුව වෙන තනි ආසන්න සාක්ෂියකට ගත්තොත් තන්නේ කර විපස්සනායි. ඒ විපස්සනාවෙන් මේ පිට මේ මාන කන්ද කොල්ලන්ට නම් අමාරුයි. හින්දුනාසේ පේනවා මේ මාන ගස් වලට උලන් වදිනකොට නිකන් කොණ්ඩේ පීරන්නා වගේ ගතියක් පේනවා. නමුත් මාන කන්ද එල්ලෙන්නේ නැහැ. සමහරු එහෙම එල්ලෙන ගතිය පෙන්වන්න හදනවා ඒකෙමුත් කවදාකවත් මේ මුලට අරටුවට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක සුවසේ නිසිසේ වැඩෙනවා. ඒක නිසා වෙන මොනම ක්‍රමයකින්වත් මේ මාන්නයට අත තියන්න විදියක් නැහැ. හැබැයි එක අතකින් බලනවා නම් අත නොතියයි ඉන්නේ කොහොමද? ඒ මොකද ඒකට අත තිබ්බොත් ගෝරි ගොඩයි. එහෙම නැත්නම් සමාජ ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. තමන්ගේ මානසික තත්ත්ව හරියට අවුල් වේගොල් වෙන්න හදට. ඉඳ තියෙනවා. ඒ නිසා ඒකට යන්න ඕනේ සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට කියන ක්‍රමානුකූල වැඩපිළිවෙලකට. ඒක මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා මේ ලැබිච්ච කාලේ බලන්න මේ ප්‍රඥා භාවනාවෙත් ඉතාමත්ම ක්‍රමිකව ගියොත් නැත්නම් ආනුභුබ්බීව ගියොත් අරුවචනාන්ට ඉර ඇඳලා තියෙන තාලෙට ගියොත් මේක අපිට විශාලම ධර්ම රසයක් ඇති කරලා දෙයි. කෙටි ක්‍රම වලට ගියොත් මේ මාන්නේ වැඩි වීම නිසා අලිම අවුලක් ඇති කරනවා. සුව කරලා දෙන්න බැරි ලෙඩක් ඇති වෙනවා. අතකිච්ච තත්ත්වකටපත් වෙනවා. ඒක නිසා අපිට සරුවචන් ආන්තේ මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් දේශනා කරපු ක්‍රමයටම බණ ටික කියන්න හම්බුනොත් ඒ ක්‍රමයටම අපිට බණ භාවනා කරගන්න හම්බුනොත් ඒ සාමාන්‍ය ලෝකයාගෙන් වෙන් වෙලා පැවිදි වුණාට පැවිදි වුණාට පස්සේ මාන්නය දුරු කිරීමේ මානේ පොතු ඇරලා පොතු ඇරලා යන ක්‍රමේ අපිට විනෝදාංශයක් වශයෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සලතුනා වෙන්න වෙන්න භාවනා ප්‍රගුණ වෙන්න වෙන්න කරන්න පුළුවන්. ඒක එච්චර ප්‍රියමනාව දෙයක්වත් මිහිරි දෙයක්වත් නෙවෙයි. නමුත් අපි අර මුලින්ම පිළිගත්ත තාට මේක කොහොම හරි අපි අනතිමානි විය යුතුයි. මානය දුරු වීම පිළිගත යුතුයි. අගය කළ යුතුයි. ඒ නිසා මේ සඳහා ක්‍රම වේදය පටලවාගෙන පැටලිලා ඉන්න ප්‍රදේශය ගැන නම් අද හොඳටම නිදර්ශන පේන්න තියෙනවා. ඒක මම හිතන්නේ මනුස්ස ඉතිහාසයේ කාලයකට වැඩි වෙනවා අඩු වෙනවා කියලා. හැමදාම ප්‍රසිද්ධයි. නමුත් මේ භාවනාව කියන විපස්සනාව කියන කාරණාව අල්ලගෙන උනත් පටලවාගෙන දෙන ප්‍රදේශයේ අද බොහොම ප්‍රකටයි. මොකද කවුරුත් වගේ විපස්සනාට දැන් ප්‍රබුද්ධ නිසා. ඒ නිසා අපිට පුළුවන් මේ මානය සාමාන්‍ය ලෝකයා ඒ ආරක්ෂක පිළිසක් වශයෙන් කර්ණීය මිත්‍ර සූත්‍රය දේශනා කරනවා සමත පැත්තෙන්. නැත්නම් මෛත්‍රී ධ්‍යාන පැත්තෙන්. ඊළඟ විපස්සනා පැත්තෙන් පුළුවන් අනුසේ කෙලෙස් දක්වා කපල සම්පූර්ණ මුළු සත්‍තා දාන. එතන කර්ණීය මිත්‍ර සූත්‍රය දිහා අපිට සමත පැත්තෙන් බලන්න පුළුවන් විපස්සනා පැත්තෙන් බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අනතිමානී කියන ගුණයට අපිට දෙපැත්තකින් ළඟා වෙන්න පුළුවන්. එකක් තමයි අපි මේ මතක් කරගත්ත සමර්ථ ක්‍රමය. මානය తాවකාලිකව සමතේකටපත් කිරීම. විපස්සනායෙන් කරන්න හදන්නේ එහෙම සමතේකටපත් කරලා ඊට පස්සේ ඒකේ මුලටම අත තියෙන එකයි. පුරින් උපුටා දාන එකයි. සංයෝජනීය මට්ටමේම අයින් කරන එකයි. ආන්නේ වැඩ ටික දිහා බලනකොට මම හිතනවා වැඩියෙන් අපි කාලය ගත යුත්තේ මේ විපස්සනානුකූලව මේ මානය කියන මේ ප්‍රපංච ධර්මය නැත්නම් මේ චෛසික ධර්මයේ දුරු කිරීම සම්බන්ධයි. නමුත් ඒක හරි ගැඹුරුයි. වෙන විදිහකට කියනවා නම් තේරුම් ගන්න අමාරුයි. මුගක් කල් යනවා. එක දවසකින් එක පැයකින් කරලා දෙන්න පුළුවන් කමක් නෙවෙයි. ඒ වගේම එකිනෙකාට තියෙන එකිනෙක මට්ටමක මූලධර්ම දැනුම් සහ අත්දැකීම්. ඒ නිසා කාටත් බොහෝම ප්‍රියයි, බොහොම ලේසි තේරුම් ගන්න තමානකමක් කියන මේ සමත වශයෙන් අතිමාන වීමේ, අනතිමාන වීමේ ඇතිවෙන්නා වූ ආදීනවානි සංස දෙක සලකා බලන එක. අපි දන්නවා විහි ලෝකේ ප්‍රධාන වශයෙන්ම බන්ධනේ වශයෙන් පෙළ තියෙන මේ ලෝභය ආගේ වගේ මේ සමායයේ පළවෙනිම මාර්ගේනවා. නමුත් යම් කිසි කෙනෙක් කිහිගේ ඉඳගෙනම හෝ එහෙම නැත්නම් අනගාരികව හෝ කෙනිසන ප්‍රතිපදාවකට එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙලට බැස්සොත් ඒ පුද්ගලයා අර ලෝකයේ පවතින වූ මූලික රාගය, ලෝභය කියන කෙලෙස් බන්ධනේ යම් ප්‍රමාණයකින් මිදෙනවට මොකද ඒ පුද්ගලයා ද්වේෂය කියන කෙලෙසේට වෙනදාට වැඩි කිට්ටු කරනවා. මේකක් කොහක වෙන්න ඉඩ තියෙනවා. දැන් මම සිල්වන්තයි, දැන් මම පැවිදි වෙලා ඉන්නේ, මට දැන් කවුරුත් වඳිනවා, මට දැන් ජීවිතේ ඔක්කොම ලැබෙනවා. නැත්නම් කවුරුත් වදේ මට සිල්වන්තයි කියලා හලකනවා කියනකොට ලෝභ චෛතසිකයෙන් එන්න තියෙන අවාසිය යම් ප්‍රමාණයකට මැකෙන බව ලෝකයාට තමන්ට පෙනුනට ඒ ද්වේෂයේ පැත්තෙන් නැත්නම් කේන් කියන තරහායන ගැතියෙන් කෝක ගැතිලි වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මාන්නෙත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඊටාම සියුම් විතර බැලුවොත් මේ සීලය අපිට අක විදිහක මාන්නයක් ඇති කරලා දෙනවා. මෙන්න මේක ඇති කරලා දෙන්නේ මේ ගමනට අවශ්‍ය කරන මේ වීර්ය ආදී පෞෂ්‍ය ධර්ම වැඩි කරන්නේ. තරම් පිළිබඳව නිර්භයව යන්න අභීතව මුණ දෙන්න තියෙන පෞරුෂත්වය වැඩි කරන සීලය අවශ්‍යයි. නමුත් ඒක වුණත් වරදවල පැටලව ගත්තොත් ප්‍රපංච ධර්මයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පැවිද්දන්ට එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා හෝ ශික්ෂා ධර්මයකට ප්‍රතිපදාවට බැසගෙන අද මේ ධර්මය ටිකක් ගැඹුරින් අවශ්‍ය කරනවා. නිතර සාකච්ඡා කරන්න වෙනවා. එවැනි නැත්නම් මේ ධර්මතාවය මේ මාන අතිමාන කියන එක විතර සාකච්ඡාවට ලක් කරන්න වෙනවා. ඒක නොවුනොත් ඒ පුද්ගලයාට විශාල හානියක් වෙනවා. වෙන විදිහට කියනවා නම් මේ ලැබුණා වූ ක්ෂණ සම්පත්තියේ විපත්‍යක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මූලික ධර්මයක් කියකි මේ මානිය හෝ අවමානිය හෝ අතිමානිය පිළිබඳව ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ ලැබීමක් ලබන්න නම් පිරිසක් එක්ක ඉන්න ඕනේ. එක්ක ඉන්න ඕනේ අපේ අපවත් වෙච්ච ලෝක සාධික වශයෙන් කියනවනම් වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ඕනේ වැඩ කරන්නේ මොනවත් එක්කද මේ ලෝකයා වැඩ කරන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී දේවල් සඳහා නෙවෙයි මේ නිබ්බාන ගාමේ නිස්සාරණ වැඩ පිළිවෙලකට වැඩ කරන්න ඕනේ ඊයත් පිළි අර ගන්න ඕනේ අපිට මානෙ කියන චෛසික ගන්න හොඳටම තියෙන එක එක කණාගේ එක එක තාලෙට එනිසා අපි එකිනෙකා කරේ සමගිය ඇති කරන්න නම් තපසක් මෝරන්න නම් සමගිය අවශ්‍යයි. සමගිය ගන්න නම් ඕනෝක තමයි ඉස්සලම කඩන්නේ. මේ මාන්නේ කියන එක ඉතින් මෙල්ල කරගන්න වෙනවා. ආන්නේක අපි එකඟතාවයකට එන්න ඕනේ. එහෙම එකඟතාවකට ඇවිල වැඩ කරන පිටසක් ඉඳ ගියාම ඒ පිටිස තුල අර එකඟතාවයේ තුල සාමග්‍රිය තුල උනත් අපි විවිධ රුචිකත්වයේ කියලා විවිධ රුචි අරුචිකම් අප තුල කියන ඒ සෑම දෙයකදීම අපට අපේ සම්බ්‍රාහ්මචාරින් වහන්සේලා එහෙම නැත්නම් අපිට මතුවෙන හිතවිලි වලින් අපේ මේ මානිය කියන ප්‍රපංච ධර්මය කණ්ණාඩියකින් බලනවා වගේ දැක ගන්න තරමට සති සම්පජඤ්ඤයෙන් අපි යුක්ත වෙනවා නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා ඒ මානය හොඳින් නරකින් ඕ අපිට පෙන්ලා දෙන්න ඉදිරිපත් වෙන මේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඉදින්දා දවසේ සිද්ධ වෙන සිද්ධි වලට වඳින්න වටිනවා ඒ තරම බොහොම වටිනවා ඒ මොකද ඒ අත්ෝ ඒක පෙන්ලා දෙන්නේ ලාභය සත්කාරයක් කීර්තිය ප්‍රශංසා සඳහාම නෙවෙයි. අපි ඒක බාරගන්නේ එහෙම නෙවෙයි. ඒකට හේතුව අපේ තියෙන අර සාමග්‍රිය නිබ්බාන ගාමිනී නිසා. ඒ නිසා එකට වැඩ කරන පිරිසක් එක්ක ඉන්න නොලැබුණොත් මේ මානිය පිළිබඳව කොච්චර මූල ධර්ම දැක්කේ වුණත් ඒක ක්‍රියාවත් කිරීමේදී අඳ බාල තත්ත්වයක් එන්නේ තියෙනවා. විශේෂයෙන්ම අතිමානයේ වැඩෙන්න ඉඩ තියෙනවා. අවමානයේ වැඩෙන තත්ත්ව ලෝකේ නැතුව නෙවෙයි. හුඟක් වෙලාට වෙන්නේ මේ අතිමානයේ නෝ අනතිමානී වෙන්න නම් වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ඕනේ. ඒ වැඩ කරන පිරිසගේ අතිමානය මෙතන මාන කියන එකෙන් ගොඩක් ලාවට මේ හුදු මාන කියන වචනේ ගත්තත් අතිමානය තමයි මෙතන මේ අධිමෙත සූත්‍රණ අතිමානයේ වශයෙන්මයි සඳහන් වෙන්නේ. සඳහන් කරන්නේ ඉතින් ඒකට අතිමාන වස්තු තියෙනවා. අතිමාන වස්තු කියලා කියන්නේ ගිය ආත්ම පින් කළා මේ ආත්මේ පින් බල දුන්නා කියලා හම් වෙන දේ. හොඳ දෙමාපියෝ දෙන්නේ හම් වෙනවා. හොඳ ශරීර සෞඛ්‍යයක් හම් වෙනවා. හොඳ පෙනුමක් හම් වෙනවා. ඥානෙ ලැබෙනවා. වස්තු භෝග තියෙනවා. දේවල් දරවල් තියෙනවා. හිතුව පැතුව දේවල් ඉතු වෙනවනම් ඒ අභිමත වස්තු අභිමාන වස්තු වශයෙන් හේතු වෙනවා. ඒක නිසා මේ මානිය තැනට යනකොට මොන්න පෙර කර පිනට පරිසම් දීලා විනේ විපාක වශයෙන් අපිට හම්බෙන දේවල් මේ මාන ධර්මයේ හරි හැටියට නැත්නම් යෝනිසමනිකාට යක් කරලා බැලුවේ නැත්නම් අවාසියට හිටින් ඉඳී තියෙනවා. ඒක නිසා මේ අතිමාන වස්තු ඒව පිළිබඳව කල්පනා කරලා අනු අව탁සේරුකට සමන් අති탁සේරුවටත් පත්න කරන ගතිය තමයි මේ තපතේ අවශ්‍ය කරලා තියෙන්නේ. මේක නිසා මේක කොච්චර අපේ මේ ගෞතම සී සම්බුද්ධ ශාසනය එහෙම නැත්නම් මේ ථේරවාදයයි කියලා අපි මේ කියාගන්න කොටස කොච්චර වටනවද කියනවනම් මේකට හොඳම නිදර්ශනය පෙන්නලා තියෙන්නේ අපේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අතිමානීය පිළිබඳව මේ ඊ타මත්ම පිළිකුල් කරලා නිහම නිහතමානී කමට නැත්නම් දරුවචන් ආංශයේගේ දකුණත් සව් වශයෙන් කටයුතු කරනකොට කොච්චර අනතිමානීව කටයුතු කරාද කියලා කියන එක මතු කරලම පෙන්නලා කියනවා. මේ පෙන්වන වෙලාවට උන්වහන්සේගේම වචන වලින් කියනවා නම් උන්වහන්සේ සඳහන් කරනවා මම කට්ටක් අතට අරගත්ත චණ්ඩාල දරුවෙක් වාගේ තමයි මම සීසක් අතට යනකොට යන්නේ. මම කවදාකවත් රජේ හැමතිවරේ මෝ අපෝ කොම්බගෙන ආයෙ බලාගෙන පිරිස තුරට යන්නේ නැහැ. ඒ තරමටම මම අනතිමානීය මොකද මම මේ දෙතිස් කුණ පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව හොඳ දැනීමක් ඇති නිසා මම චණ්ඩාල කුමාරෙක් වාගේ තමයි පිරිසකට යනකොට යන්නේ. අන්දේක කැරිච්ච ගොනෙක් වාගේ. අන්දේ කැරිච්ච ගොනාගේ අන්දේක තියෙන එකාගේ නම් කනටත් වැඩිය අඟ ලොකු වෙලා ඒක පෙන්වන්නනේ ලොකු වෙලා තියෙන. නමුත් අං කැඩුනට පස්සේ ඔය අං කැඩිල්ලෙන් ඇති වෙන කුහරේ කෙලින්ම මොළයට සම්බන්ධයි. ඒ නිසා එතනින් විස බීජයක් ගියොත් යන එකක් යනවා. කෙලින්ම අනිකුත් ඉන්ද්‍රිය අංගපතන වලට ගියා වගේ නෙවෙයි කෙලිම මොලේටමයි යන්නේ. ඒක නිසා එතන තාමත්ව සංවේදී. මැස්සෙක් වැහුවත් අංගලිච්ච ගුණාගේ ඉතාමත්ව වෙහෙසට පත් වෙනවා. ඉතාමත්ව සැලකිලිමට පත් වෙනවා. ඒක පරිස්සම් කරගන්න. ඒ නිසා ඒ ගුණා යන්නේ නැහැ. ඔය අං කියන ගුණා වගේ සම්ඩුවට සටනට හැප්පෙන්න මොනවද ඒකටවත් යන්නේ අංගලිච්ච ගුණෙක් වගේ මම හැසිරෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම උන්වහන්සේ දේශනා කළා තියෙනවා යම්සේ මේ පඨවි ධාතුව කවදාකවත් මේ කවුරු හරි මල පහ කරනකොට මගේ ඇඟ උඩ මල පහ කරන්න එපයි කියලා දොස් කියවන කතාවක් ඒකට නැහැ. ඒ වගේම තමයි කවුරු හරි තද බල වෙලා මූත්‍රා කරනකොට මගේ ඇඟේ මූත්‍රා කරන්න එපයි කියලා පඨවි ධාතුව කවදාකවත් කාගවත් මල මූත්‍ර ප්‍රතික්ෂේප කරන්නේ ඒක කොච්චර ඒ මල මූත්‍රා කෙරෙහි පීඩනවාද කියනවනම් නොබෝ කාලයකින් අනිත් දේවල් වලටත් වඩා ඉක්මනට ඒක දිරවලා පොහොරක් පාටපත් කරලා ආයෙත් මතු කරලා පෙන්නනවා මෙන්න පාවිච්චි කරන්නේ කියලා. අන්න ඒ වගේ තමයි සාරිපුත්‍ර සාංශේ ඉදිරියට ලැජ්ජාවක්, ප්‍රසන්නතාවක්, කීර්තියක් මොන දෙයක් ආවත් උන්වහන්සේ ඉතාමත්ම දක්ෂව ඒ උන්වහන්සේගේ තියෙන අනතිමානී ගුණය නිසා ඒකට හේතු වෙච්ච පුද්ගලයාට මේක ආහාරයක් කරලා නැවත බාර දෙනවා. කවදාකවත් අර රිදවලා කොනහලවලා ඉඟි කරවලා නෙවෙයි. ආනේ තරමට පඨවි ධාතුව වාගේ මම මේ පොළව වාගේ දුක් තරනවා. ඒකේ රත්තරන් මුතු මිනි මුතු මැණි කොච්චර දුර හැංගවිලා තියෙනවා. මුඛල් දාපත් ඒ පොළවේ මම ලක්ෂපතිය, මම කෝටිපතිය කියලා කවදාකවත් කියාපෑමක් නැහැ. මේ මිදු මැණික් තිබුණත් සත්තු මල මුත්‍රා කරත් ඒකේ කිසිම වටිනාකමක් පොළව පොළුවට ගන්නෑ. ඒ තවත් පැත්තෙන් කියනවා ගංගානම් ගඟේ තියෙන වැලි තලාවක තියෙන වැලි කැටයක් ගත්තොත් ඒ වැලි කැටේ උඩ සත්තු මුත්‍රා කරනවා, කෙල ගහනවා, මල පහ කරනවා. ඒ කිසිම දෙයක් නිසා ඒ වැලි කැටයේ වටිනාකමට කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ වැලි කැටය දූවිලි කඳුලක් හරි කමක් නැහැ. ඒ යම ගෑවිච්ච ගමන් ඒ වැලි කැටයේ තියෙන පිවිතුරු භාවය කෙලදෙනවා. ඒක සම්පූර්ණයෙන්ම සුද්ධව වැලි කැටේ වැලි කැටේ වශයෙන් තියනවනම් කොට නැගිල්ලක් හදන්න හරි ගන්නවා මිනිස්සු. අන්න ඒ වගේ තමයි අපි අනතිමානීය කටයුතු කරනවා නම් අපි අපේ ශීල තත්ත්වයටපත් වෙනවා. ඒ தත්ත්වයටපත් වෙච්චාම අපි ආර්ය වෙනවා. අපි පිරිසුදු වෙනවා, අපි පූජාවට සුදුසු වෙනවා, නැත්නම් සුදුසු තත්ත්වයට එනවා. අපි මොන්නම දෙයක්වත් මානෙ නිසා අතිමාන හෝ අවමාන ගෑවිච්ච ගමන. ඒක පුදුමාකාර සෝම්පෙනෙල්ලක් පාවෙ වෙනවයි කියනවා. දෙපැත්තෙන් මිනියෙන් වැగిරෙන මේ මැදින් මිනියෙන් වැగిරෙන ඕජාවෙන් පෙඟිලා. දෙපැත්තෙන් ගිනි කුළුඟු දෙකයි. ඔන්න ඔය සෝපෙල්ල මොනම දෙයකටවත් ගන්න බෑ කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ මාන්නේ කියන එක ගුණ ධර්මයේ වැగిරෙන්න ගත්තොත් අවමාන වශයෙන් හෝ අතිමාන වශයෙන් ඒ පුද්ගලයා සෝන් වෙනෙලක් වාගේ. කිසිම කෙනෙකුට කිසිම වැරක් ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. නමුත් සරුවච්චන් වහන්සේගේ දක්ෂ ශ්‍රාවක වූ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එවැනි නුගුණයක් ප්‍රකාශ කරා නම් ඉතින් අද වෙනකන් සාසනයක් පවතී කියලා හිතන්න අමාරුයි. උන්වහන්සේ ධර්මයට ගෞරව කරලා පුළුවන් තරම් අනතිමානී වුණා මහා පොළොව වාගේ. ඒ වගේම උන්වහන්සේ වෙනවා වතුරක් වාගේ. මේ හැම කෙනාම කෙලසිච්චාම ඇවිල්ලා වතුර තමයි හොදන්නේ. මුන් කවදාකවත් වතුර ඒකට වෙන මේ හිත නරක කරගෙන ඉලා මයිලකට එන්න බා මම හොදන්න කැමති නෑ කියලා ප්‍රතික්‍රියා කිරීමක් නෑ. ඒ වගේම ඉතාම පිළිසුදු වැඩකට රජුරෝ රාජකරනට ඉෂපෑමක් කරනවා. ඒ වතුර ටික මම මේ වතුර උනේ මම මේකයි කියලා නම්බුවක් හිතන්නේ නැහැ. ආන්නේ වගේ තමයි ලෝකේ පවතින මොනම දෙයක ඇතිමක් ආවත් සාරිපුත්‍ර සාන්තේ සමංග නිදාස වෙනමම මහ පොළව වාගේ. මහ වතුරක් වාගේ. ගින්නක් වාගේ ගින්නට මොන දේ දැම්මත් ගින්න කෙලෙන්නේ නැහැ. කෙලසන්ටත් බැහැ. මේ දේවල් නැවතත් අර තිබුණු ධාතු ස්වරූපයටපත් කරලා නැවත පෙන්වනවා එකයි මේකෙන් කෙරෙන්නේ. වාතයත් ඒ වගේ දුගද අසුචි මල මෝත්‍ර ගඳක් ගෙනියනවා. මල මල් වල තියෙන සඳුන් වල තියෙන සුවඳක් ගෙනියනවා. සුවඳ සුවඳමයි. මා උලඟ උලඟමයි. ඒක කවදාකවත් මේ ගෑවිච්ච දෙයින් ගුණ වෙනස් කරන්නේ. ධාතු ස්වරූපේ ධාරේති චි ධම්මෝ කියෝගේ ධාතු ස්වභාවයක් තියෙනවා. ආන්නේ වගේ ප්‍රകൃතියට ඥානං එතන ඇත්තටම අරියතාවයක් එන්නේ. පිරිසුදුකමක් එන්නේ. අන්නේ පිරිසුදුකමට එඳ හදන නැත්නම් අත්ත කුසලයේ සිද්ධ කරන ස්වార్థයේ සිද්ධ කරන අත්තමත්තනෝ තමන්ගේ අත්ය සලකන කෙනා ඉතින් මේ ප්‍රകൃතිය දන්නේ නැති කරගත්තොත් මොන්නම හේතුවක් නිසා හෝ අනතිමානී වුණොත් මේ අතිමානී හෝ අවමානී තත්ත්වයකට ගියොත් අනතිමානී නොවි මේ පුද්ගලයා අවාසනාවන්ත තත්ත්වයකට අනුන්ගේ උපදේශ උවමනාවෙන් කපා දාන මට්ටමට කැපෙන මට්ටමටපත් වෙලා අසරණ භාවයකටපත් වෙනවා ඒ නිසා අනාථ කරන ධර්මයක්. කිසි කෙනෙක් ගාපලාවට ওই තරණෝදේ තියෙන, පිළ මුදල් තියෙන, දැනුම තියෙන, හැකියාව තියෙන පුළුවන් කාලේ මෙව නැති ඇත්තෝ අඩුයි. තියෙන ඇත්තම තමයි තියෙන්නේ. ඒ වෙලාවෙත් නම් හිටනෝ ඔය මොන දෙයකින්වත් මාව අනාථ වෙන්නේ මට අතවල් දෙය තියෙනවා, අතවල් දෙය තියෙනවා කියලා සම්පූර්ණයෙන්ම ඔය අතිමාන වස්තු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඕල් මොරොන්දම් වෙනවා. කිසිම දෙයක් අහන්නේ නැති රළු රළු පරළු තත්වයටපත් වෙනවා. නමුත් කවදාකවත් ඒ රළු පරළු තත්වයටපත් වෙන්න හේතු වෙච්ච අතිමාන වස්තු නිට්ටය නෑ. ඒවා අනිත්‍ය භාවයටපත් වෙනකොට අර පුද්ගලයාට දෙපැත්තම නැතු වෙනවා. ඒක නිසා මේ ලොකු සාංශ මතක් කරේ අපේ සරුවච්චන් වහන්සේ පාරමිතා පුරන කාලේ මොන්නම තාලෙන්වත් ඔය එකක්වත් නැහැ. උන්වහන්සේ ඇති කරන ආවේ තමන් වහන්සේටම පිට වියගේ තමන් වහන්සේගේ ගුණ ටික. අන්නේ ගුණ වලින් එකක් තමයි මේ අනතිමානී ගුණය. ඒක නිසා සුවච භාවය ඇති කිරීමේ නාථ කරන ධර්මයක් බවට පත් වෙනවා. මේ සුවච භාවය විස්තර කරනවා මේ సౌందර්ය වාත්මකව කාටද තේරුම් ගන්න ඒක වායු ස්වරූපෙට යන්නේත් නැහැ ඝන ස්වරූපෙට යන්නේත් නැහැ ද්‍රව ස්වරූපෙට තියෙන්නේ සුවච මුතු අනතිමානී ගුණය ද්‍රවය ඕනේ භාජනයට වැක්කිරුවොත් භාජනේ හැඩේ ගන්න. ඒ ද්‍රවය කියන්නේ මට ඕන විදිහට පැකට්ටු හදලා දෙන්නී කියලා. එයා පැකට්ටුවේ හැටියට හැඩේ ගන්න නිසා ද්‍රවය තමයි මේ අනතිමානී ගුණයට හොඳ ගතිය. සතියෙත් මේක තියෙනවා. සතියත් තියෙන తত্ত্বය ඇති හැටියෙන් සතිමත් වෙනව හැර ඒකට උපස්ථානය කරන හැර සතිය කවමදාකවත් එළඹි තත්වය මෙහෙම විය යුතුයි කියලා කවදාකවත් බලාපොරොත්තුක් නැහැ. එළඹිච්ච தත්ත්වය හෝ එළමෙන තියෙන தත්ත්වය පිළිබඳ හෝ මෙහෙම විය යුතුයි කියලා තත්ත්වයක් නැහැ. අන්න එහෙම විය යුතුයි කියන ඇති කෙනාට තමයි ওই විවස්තාවල් නීති සමීකරණ සංකේත සටහන් ආකාර සේරම ඉකේ මනස පුරුෂෙත් කියලා එන ගැහුවා වගේ පුදුමාකාර දරිතත්වයකටපත් වෙනවා. ඒක ලෙවලා මාන්නේ තියෙන නමගේ අනුසුළු ගැතිය නිසා මේ පුද්ගලයා හිතනවා මේ සේරම කරන්නේ අසවලා නැත්නම් අසවල් ඉස්තු අසවල් ආන්තු අසවල් දෙය කියලා සම්පූර්ණයෙන්ම මේක පිළිබඳව වැරදි අදහසක් ඇති කරගත්තට පස්සේ ඉතාමත් සුන්දර වූ මේ මනුස්ස ලෝකේ දැඩි හිරගයක් පාටපත් කරන, කටුගයක් පාටපත් කරන හරියට දුක් විඳිනවා. ඉතින් සත්පුරුෂයෙකුටවත් බෑ මේ පුද්ගලයා ගොඩ ගන්න. මොකද හැම දෙයක්ම දකින්නේ අන්න අර විදිහේ බැඳීම්, අර විදිහේ මැනීම්, කිරීම් ගොඩක් තියෙනවා. ඉතින් ඒක නැති කරන්න ඉතාම අමාරුයි. ඒක තමයි සංවචනාංශ මේ ප්‍රතිපදාවකින් පෙන්වන්න හදන්නේ. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ ඒව සම්පූර්ණයෙන්ම නැති කරලා ඒ මතු මැත්තේ නැත්නම් නැති කිරීම කියලා කියන තමන්ගේ අභ්‍යන්තර සාසනයේ පෙළගස්වාගෙන හැඩගස්වාගෙන මතු මැත්තේ සර්වචන්නාංශිකේ සුවචිකී කරගෝලයේ විදිහට මහා සංඝරත්නයේ නායකත්වයේ දෙනකොට උන්වහන්සේට ඒක ඇතුළත පිටත අජත්ත බහිද්දා දෙපාර්ශ්වයට මොන වුණා. ඒ වාගෙම පෙරම්පුරාගෙන ආපු නිසා උන්වහන්සේ දෙය කරගන්න පුළුවන් වුණා. ඒකයි උන්වහන්සේ මතක් කරන්නේ මම අං කැඩිච්ච ගොනෙක් වාගේ. එහෙම නැත්නම් වසල දරුවේ කට්ටක් කරගෙන පොල් කට්ටක් කරගෙන ඉඟමනේ යන වසල දරුවෙක් වාගේ. ඒ නැත්නම් වාතේ වාගේ, ජලයේ වාගේ, පොළොව වාගේ, ගින්න වාගේ අනතිමානි වෙනවා කියන්නේ. එහෙම නොවුනා නම් මේ ශාසනය මහා කලා විවාද ශාසනයක් වෙන්න ඉඩ තිබුණා. සර්වචනන්ද දේශනා කරා වනිගතනාත පුත්‍රගේ අවසානයේ පස්සේ ඔය ශාසනයේ කලා විවාද තියෙනවා. ඊට පස්සේ ඉවරයි. ඒක නිසා මේ සමතයක් ඇති තැනක නිසින්ින්ද ගමන් කරන තැනක අවුලක් ඇති කරලා පඬිතුකමක් කියලා හිතන්න නරකයි. ඒ දෙයන්දරලා අවුල නැතුව යන්න හරිනවා නම් තමයි අන්න නියම සත්‍යාචාර්යවර නැත්නම් නියම පඬිත බවට පත් වෙන්නේ. ඒක නිසා අපට වැටහෙනවා නම් අපි ඉන්න තැන යම් ආකාරයක නොගැලපෙන කම. යම් ආකාරයේ අපේ රුචියට අපේ මන අපිට අපේ සමීකරණ ගැලපෙන්නේ නැති ගතියක් මතක තියාගන්න මේකත් එක්කම එන දුර්ලකම තමයි අනුන්ගේ දෝෂය කියලා හිතන එක. මේ දෙකම එකම රාශියේ පැත්ත. දෙපැත්ත. එනිසා ඒක තමන්ගේ පැත්තට හරව ගත්තොත් අන්න සක්කෝ කියන ගුණේ තියෙනවා අපිට ඒක කෙලවරක් දකින්න පුළුවන් මේ ආත්මත ලබන ආත්මත ලබන බුද්ධ සාසනයවත්. නමුත් බාහිරට දැම්මොත් නම් ඉතින් ශ්‍රමණ ගතියක්වත් ආන්‍ය වූ ආකල්පයක්වත් අන්තිමානි ගුණයක්වත් එන්නේ නැහැ. ඒක තමයි අර සෝල්පෙනිල්ල සෝම්පෙනිල්ලක් වාගේ අල්ලන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේකට ඔය සමතේ පැත්තෙන් අපිට ඔය පෙන්වන්න තියෙන සමාජික වශයෙන් සමගියට තපසට එකිනෙකාගේ අනතිමානී ගුණය කොච්චර උදව් කරනවද කියනවාද? ඒ වාගේම ඒ සමිතියට සමාගමට සබ්‍රක්‍මචාරින් වහන්සේලා කර සමගියට අනතිමානී ගුණ එකිනෙකාගේ පීඩ කරනවාද? ඒ වාගේ විපස්සනා පැත්තෙන් බැලුවොත් මේ මාර්ග ඥාන සඳහා විපස්සනා ඥාන සඳහා ඒහා සමාන සේවයක් කරනවා. මෙතෙන්දී අර කලින් කියපු වාක්‍යට එකතු කරන්න එකක් තියෙනවා. යම් කිසි සමගියක සමිතියක සමාගමක හෝ එක පරිශ්‍රයක මේ අනතිමානී ගුණය සමාජිකයෙකුටම සමාන වටිනාකමක් දෙනවා. වැඩි වගකීමක් දැරිය යුත්තේ ඉහළ ඉන්නතු. අපේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂම මේ කල්පවතින ක්‍රමේ තමයි වැඩිම අනතිමානී ගුණේ පෙන්වන්නේ වැඩිම යථාර්ථවත් බව පෙන්වන්නේ ඉහළම ඉන්න කෙනා. ඒක මොකද එයා තමයි ගොඩක් සාසන ඉඳලා තියෙන ගොඩක් භාවනා කරගෙන හැකියාවක් තියෙනවා. මේ සාසනේ වෙනුවෙන් කර හැකි දේ තමයි ඔය එන්න හදන කට්ටිය හදන එක හරියන්නේ නැහැ. මොකද ඒත්තු ආපු ගමන්. යතන ගොඩාක් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒ නිසිනින්ද නටන්න දෙන්න නෙවෙයි. පස්සේ හදාගන්න. නමුත් අර ඉහළ ඉන්න ඇත්ත පුළුවන් තරම් අනතිමානී වෙනවනම් ඒ ඒ සමාජය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයටත් වඩා පරමාදර්ශී වෙනවා කියන්නේ. සියල්ලම සියලු දෙනාගේම ඡන්දයෙන් සිද්ධ කරන්න පුළුවන් සමාජයක් ඇති කරගන්න පුළුවන්. ඒක තමයි සරුවචනාංශ වැඩ ඉන්න තැන. ඒ නැතුව එක්කෙනෙක් හෝ විරුද්ධ නම් එතන සරුවචනට කවදාකවත් නායකත්වය ගන්නෙත් නෑ උඹලට ඕන දෙයක් කරගන්න කියලා පැත්තකට. ආනර කියන විදිහට පරමාදර්ශී සමාජයක් වෙන්න නම් ඉහළම ඉන්නේ නැත්නම් සියල්ලම දරන සුළුයි. නැත්නම් සරුවචන් වහන්සේගේ කියනවානේ ඕනම කෙනෙක් මානසිකත්වයේ තේරුම් ගන්න පුළුවන් විදිහට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය. ආනේ தත්වයන් නම් මේ අනතිමානී ගුණය ඕනේ. නමුත් ඒ ඉහළම කෙනා හෝ ඒවා මැද ඉන්න කෙනා හෝ අන්තිමට සම්බන්ධ වෙච්ච කෙනා හෝ එක්කෙනෙක් හෝ අතිමාන ගුණයක් අවිමාන ගුණයක් ගත්තොත් සමාජයේටම හැම කෙනාගේම පපුරට පීයෙන් යනවා වගේ කීරි ගෑවෙන්න පටන් ගන්නවා. හානියකින් නම් සියලු දෙනාටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. ගොඩනැගීමකින් බලනකොට මුල් වෙච්ච ඇත්තෝ නැත්නම් මේ තේරුම් ගත්ත ඇත්තෝ ගොඩාක් ඉවසිල්ලෙන් කටයුතු කරන්නේ. ඒකල මේ යන තාලෙට යන්න දීලා ඒකට Tamanට ඉද ප්‍රස්තාව වෙන වෙලාවක් එනවා. ආනේ වෙලාවේදී ඒ Tamanගේ මූල ධර්ම ඉදිරිපත් කරගත්තොත් ඒ සමාජයේ සමිතිය පුදුමාකාර ජීව සමාජයක් ප්‍රකෘති සමාජයක් බවට වෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් මම හිතන මට තේරෙන විදිහට මේ අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. කිසිසේත්ම කලින් ලැබිච්ච මූල ධර්මයක් ප්‍රතිපදාවක් මොකුත් නැහැ. ඒ මූලික ප්‍රතිපදා තුල එන ඕන දෙයකදී සමගිව එකතු වෙලා කතා කරලා සියල්ලන්ටම ගැළපෙන. නැත්තම් සියල්ලම වග කියන සියල්ලන්ම අතර මේ සාමිකත්වය බැඳෙන වගකීමෙන් කටයුතු කරන්න නම් මේ අනතිමානී ගුණය සියලු දෙනා අතරම සමාකාර වෙහිය යුතුයි. මේ කතා කරන්නේ බාහිර සාසනේ එහෙම නැත්නම් මේ සමාජවාදී. ඒක යන්නේ මේ සමතේ. නැත්නම් සමත භාවනාවෙන් ඇති වෙන දේ. නමුත් ඊට උඟ ගැඹුරකට යන්න පුළුවන් අභ්‍යන්තර සාතනෙ හදාගැනීම විපස්සනාවට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒක සම්බන්ධයෙන් මේ සූත්‍රයක් සාකච්ඡා කරගත්තොත් ඒකත් අපිට ගන්න පුළුවන් වෙනවා. සුත්ත නිපාතේම අටකරේ වාක්‍යය කියනවා කලහ විවාද සූත්‍රය කියන එකක්. මේ තර්කානුකූලව ගෙනියනවා ඔය මානකමාන කියන තැන ඉඳලා මේකේ මුලට අපි එකපාරක් මට මතකයි භාවන ශාලාවේ බණ කියනකොට මේක අපි ඉදිරිපත් කරගත්ත මේ සූත්‍රය ඒ කලා විවාද සූත්‍රය යන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ඒ පාරාදරි බ්‍රාහ්මණයේ ගෝලෙක් ඇවිල්ලා මේ ਸਰවඥාන්තික ප්‍රශ්න ਸਰවඥාන්තිකට උත්තර දෙනවා. ආනේ ක්‍රමයට මේ මාන අතිමාන කියන සමාජයට ගඳ ගන්නට එළියට සරව ඕජාව ගලන තුවාලේ තැන ඉඳලා ඒ පුද්ගලයා සියලු කෙලෙසයන්ගෙන් නැත්නම් සියලු අනුසය කෙලෙස් වලින් දුරු කරන තැන දක්වා මේක ඔද්දල් වෙන හැටි පොඩුදු වෙන හැටි ලස්සනට සාකච්ඡා වෙනවා. ඒක වෙච්ච ඉච්ඡර ගැඹුරේ සාකච්ඡා වෙන මේ මාතෘකාව සාකච්ඡා වෙන වෙන සූත්‍රයක් ඇත්තේ නැහැ. අනිත් එක මේ සූත්‍රය මේ මානාතිමාන පිළිබඳව පමණක්ම සංසිද්ධයක් නෙමෙයි ගොඩාක් ගැඹුරක් තියෙන සූත්‍රයක්. ඒ නිසා අපිට විලා තියෙන කාලේ හැටියට අපි ඉදිරිපත් කරන එකේ ප්‍රධානක ක්‍රමය අනුව ප්‍රධාන නාය ක්‍රමය අනුව මේ මානති මානතන ඉඳලා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට ගණන් කරන ගණන් කරන යන හැටි. ඒකෙදී මූලික ප්‍රශ්නේ අහන්නේ කුත් මේ කලා විවාදා කුතෝ නිදානං කියලා. ඒ යම් කිසි තැනක ලෝකයේ කලා විවාද ඇති වෙනවා නම් ඒ කලා විවාද කොතනින්ද පටන් අරගන්නේ? කුතෝ නිදාන කලා විවාදා. ඒකට ඒකට මේ කලා විවාද කියන මාතෘකාවට දුන්නට කෙලෙස් රාශියක් නැත්නම් සමාජ ධර්ම රාශියක් ඒ ප්‍රශ්නෙටම ගැල ගලපලා කියනවා. ඒක තිබුණ පරිදේවසෝකා සහමච්චරේච. ශෝක පරිදේව මාසුරුකම ඒ වාගේම මානාතිමාන මෙන්න මේ ගුණ ධර්ම කියන්නේ කලා විවාද පරිදේව ශෝක මච්චරිය මාන අතිමාන මෙන්න මේ වගේ දේවල් කොහෙන්ද පටන් අරගන්නේ මම මේක ඔබ වහන්සේගෙන් අහනවා කරුණාකරලා මට කියලා දෙන්න කියලා මේ ශ්‍රාවකේ නැත්නම් බාහිර පුද්ගලෙක් සර්වඥාති ඉදිරිපත්ට අහන වෙලාවට සර්වඥ වහන්සේ අර කුතෝ නිදානා කලා විවාදා කියන ඒ ලයතම පියාපබූතා කලා නිදාන නැත්නම් ඉතල ප්‍රශ්නේ අනේ කුතෝ අබූතා කලා නිමාන කොහෙන්ද මේ ප්‍රභූතේ භූතේ පටන් ගන්න වෙන්නේ කලාව විවාද. උත්තරේ දෙන්නේ පියාපභූතා. ඒ කියන්නේ කුතෝ කියන ප්‍රශ්න කර වචනේට පියා ප්‍රිය භාවය නිසා. ඒක නිසා බැලුව බැලමට අපි මුලින් ඉදිරිපත් කරගත්ත වික්‍රයයට බලනකොට මේ මානෙ නිකන් ද්වේෂයට බරයිචයිසිකයක් වගේ පේන්නේ ක්‍රියාත්මක වෙනකොට නම් ඇත්තට මෙහෙමයි. අපි පොල්මරන් දන් ගති එනත්තම් නන්නතර ගති නමුත් සර්වඥන්ද පෙන්වන එක ප්‍රියභාවයෙන්මයි ඇති වෙන්නේ. පියානි දාන කලා විවාද පරිදේව ශෝකා රාමච්චරේච මානාතිමාන මෙන්න මේ කියන ධර්ම සේරම බැහුව නිසා මම මේ කියන්නේ මේ සේරම හේතුව ප්‍රියභාවය. එතකොට ඒ පුද්ගලයා අහනවා දැන් මේ පළවෙනි ප්‍රශ්න සාකච්ඡාවෙන් පස්සේ ඒක බොහෝ විස්තර සහිතයි අපි මේකේ තියෙන ඉදිරිපත් කරනවා අපේ ප්‍රශ්නෙට මේ සමීකරණයක් හදාගන්න. ඒ පුද්ගලයා අහනවා දැන් ඇති වුණා වූ මේ ප්‍රිය භාවය මේ පියාසු ලෝකස්මින් කුතෝ නිදාන ඔබ වහන්සේ කියන මේ කලාව විවාද මානාත්මානව සඳහා ප්‍රධාන හේතු වෙලා තියෙන ප්‍රිය භාවය එතකොට අහනවා පියාසු ලෝකේ පියාසු ලෝකස්මින් කුතෝ නිදාන මේ ප්‍රිය භාවය මන අපභාවේ තේ ලෝකේ හේතුව මොකද්ද නැත්නම් ලෝකේ මොකද්ද හේතුව චන්දානි දානානි පියංච ලෝකේ ඡන්දේ මේ රටේ ආණ්ඩුව දෝරන්න ගියාම ඡන්දමනාප දෙක ආපුවාම මොන තරම් කලා විවාද ඇති වෙනවද? ඒකට හේතුව මේ ඡන්දේසා මේ ප්‍රිය භාවේසා ප්‍රිය භාවයට යටින් තියෙන්නේ ඡන්දේ. අපි එකිනෙකාට තියෙනවා අපි එකිනෙකාගේ රුචි අරුචිකම් කියලා જાති දෙනවා. ඒක අපේ අම්මා අප්පාට වැඩි අපි ගරු කරනවා. කොහෙන් ආවද දන්නෙත් නැහැ යනකොට කොහෙ කියලා යනවද දන්නෙත් නැහැ. නමුත් ඉන්නකන් නම් අනික් කෙනෙකුගේ මානසිකත්වයට වඩා බයලජ්‍ය දෙකට වඩා හොඳ නරක දෙකට වඩා අපි මෙහෙවන්නේ මේ කියන ඡන්දේ. එහෙම නැත්නම් අපේ ප්‍රිය මනාප භාවය. මෙන්න මේ ප්‍රිය මනාප භාවය මේ ඡන්දේ මේ විචාරකම් දෙක තමයි ලෝකෙද ප්‍රිය භාවය ඇති කරන ප්‍රිය භාවය නිසා තමයි කලාව විවාද ඇති වෙන්නේ. ඊට පස්සේ මේ ඡන්දය ඡන්දෝන ලෝකස්මි කුතෝ නිදාන. ඒකට ඒ පුදුලනටත් ප්‍රශ්න අහනවා මේ ඡන්දේ කොහෙන්ද ඇති කරන්නේ? ඊට පස්සේ සර්වචනන් කියනවා සාතං අසාතංච යම අවලෝකේ යම් කිසි ලෝකේ මේ ලෝකේ තියනවාද සුභයක් හොඳයක් මනාපයක් සුභ දෙයක් මේ සැප දෙයක් මේ සැප අසැප නැත්නම් සැප දුක දෙක තමයි ওই ඡන්දයට හේතු වෙන්නේ ඒ නිසා සාතං අසාතං අපි සප්පාය අසප්පාය කියන වගේ සාතං අසාතං දෙක මේ ඡන්දයට හේතු වෙනවා ඒ දෙක තියෙන තාක්කල් අර කියන විදිහට සාතා සාතේ නිසා ඡන්දයක් ඡන්දේ නිසා ප්‍රිය භාවයක් ප්‍රිය භාවය නිසා කලහ විවාදයක් ඇති වෙනවා මේ සාතං අසාතං කියන දෙක බලන්න යනකොට බොහොම අහන්න පුළුවන් ප්‍රශ්න වර්ගයක් තියෙන උත්තර දෙනවා උත්තරයට හේතු අහනවා ඒ උත්තර දෙනවා ඒ උත්තරයට හේතු අහනවා නමුත් මම මේ ගන්නේ ඒ ගාථා වැලේ පළවෙනි පාදේ විතරයි නමුත් ඒ උතුරු පද ගත්තොත් විශාල දර්ශනයකට එහෙ නැත්නම් ත්‍රිමාන රූපයකට ඉඳ තියාගෙන යන්නේ. අපි මේ එක සරල රේඛීය ආකතට යමක් යන්නේ. ආන්නේ විදිහට මේ සාත අසාත දෙකට හේතුව මොකක්ද කියලා අහන සරුවචන දේශනා පස්ස නිදාන. සාතං අසාතං. මේ ස්පර්ශය තමයි යම ස්පර්ශ උනේ නැත්තම් අපි යමක් එක්ක මේ ගැටුමක් පහසක් නොලැබුණොත් අපිට කවදාකවත් මේ සාත අසාත දෙක නැහැ. ඒ නිසා ස්පර්ශය තමයි මේ සාත අසාත භාවයට හේතු. එම තනත් මේ ස්පර්ශයේ හේතු මොකද්ද? නාමංච රූපංච. යම් කිසිදැනක මේ නාම රූපිය පවතිනවා නම් ඒ දෙකේ එකතු වීමත් හා සමගම ස්පර්ශය පහළ වෙනවා. අපි කියනවා චක්කු ප්‍රසාදේ රූප ධර්මය. මහා භූතයන්ගේ හැදිලා තියෙන. ඒ වාගේ මේකට ආපාතගත වෙන ගෝචර වෙන්නා වූ රූපය මහා භූතයන් හැදෙනවා අපි මේ දෙකට කියනවා රූප රූපකීති රූපං මේ මේ රාහුල වාද සූත්‍රයේදී සර්වචන්ද පෙන්වලා දීලා තිනවා ඇතුළතත් රූප බාහිරත් රූප දෙකම හුදු රූප පමණයි මේක අජත්ත බයිද්ද වශයෙන් වෙන් කරනවා මෙන්න මේ රූපය ඇහැට ඇති වෙන ඇහි ඇති වෙනව මේ උපයට බාහිර රූපයක් ඇවිල්ලා කිසි කැවෙනකොට නැත්නම් ආපාතගත වෙනකොට කනේ ශබ්දත් කිසි කැවීමෙන් තියෙනවා නාසයට යම් ගඳක් සුවඳකුත් කිසි කැමෙන් තියෙනවා. මොකද ඒවා මැරිලා නැහැ. ජීවිත අඩුවානේ කියලා රසේවත් තියෙනවා. ඒ වගේම මේ ඉඳගෙන ඉන්නවා හෝ ඉඳගෙන ඉන්නවනේ ඒ ඉන්න ආසනයේ පහස ඉරියව්වේ පහසක් අපිට තියෙනවා. හිතේ අවදි බවකුත් තියෙනවා. නමුත් මේ හයෙන් එකකටයි විඥාණයට යන්න පුළුවන්. ඇවිල්ලා එහෙන් අවධානය ඉල්ලනවා. චක්කු විඥානයේ බාටපත් වෙන්න කියලා ඒ විඥාණයට ඡන්දෙට ඉදිරියටපත් වෙන්නේ කියලා කියනවා. ඊළඟ කන ශබ්දහමින් කියනවා නෑ නෑ සෝත විඥානේ බාටපත් වෙන්න කනයි මේ වෙලාවේ ජීවිතේ තමයි වැදගත් වෙන්නේ කියලා. ඊළඟ නාසයේ ඉදිරිපත් වෙලා කියනවා නෑ නෑ නාහයට සුවඳක් එනවා. ඒකට එන්න ඊගාවට දිවට එන්න, කයට එන්න, හිතට එන්න. මේ විඥානය ඔය ඇමතිවරයෙක් වාගේ තමයි සියල්ලටම සලකා බලන්න කියන්නේ. ඕ එනවා එනවා මේ එනවා මේ එනවා මේ එනවා කියලා අනිතරෝම ඉදිරිපත්ලා ඉන්නේ. ඒ වාගම අන්තිම කට්‍යයක් අයිරාටික එක චිත්තක්ෂණයකට ඇහැට ගිහින් ගා චිත්තක්ෂණය කන්නට ගියාම ඊගා චිත්තසකේ නායට ගිහින් ආය චිත්තක්ෂණයක් ඇහැට ආවම ඇහි තියෙන දෘෂ්ටි පැවැත්ම කියලා එකක් ඇහැයි තාන ඉන්නවා. මෙයා රවුන්ඩ් ගාවේ නෑ මයි ළඟමයි හිටියේ. කණේ තියෙනවා ආපු දේ දෝංකාර දෙමින් ආගෙන ඉන්නවා එයා අහන්නේ එයාගේ දේ. නමුත් විඥානේ මේ අතරමැද රවුමක් ගහලා අනෙක් ඉන්ද්‍රයන් තුල කැරකෙලා ආය කනට ආවම කන හිටනම දිගටම අහගෙන හිටියයි. මේ විදිහට මේ ආයතන කියලා කියන්නේ එව්ව එව්ව විසින් නඩත්තු කරන්න පුළුවන් ටික දුරක්. අර උණගේ වලින් ගැටිච්චාම ගැහි ගැහි ඉන්න පුළුවන් වගේ. ඒ අතරමැද විඥානය කරන්නේ අනිකුත් පස් දෙනා විශේෂයෙන්ම ශීඝ්‍ර ගමනක යනවා. ඒ තරම් වේගයක් ඇත්තේ නැහැ නේ ලෝකේ. ආනේ වේගය නිසා 6 දෙනා නිකන් ඉන්නේ 6 දෙනාම ජීවත් වෙනවා කියන. නැත්නම් ආයතන 6ම නඩත් වෙනවා කියන. මේ සල ආයතන වල. නමුත් එක චිත්තක්ෂණයක එක ආයතනයක පමණයි විඥාණයට ඉන්න පුළුවන් මේක සර්වඥාන්සේගේ ප්‍රධානම සොයා ගැනීමක් එකක්. එකවරකට එකක්. යම් වෙලාවක රූපයත් චක්කු විඥානයක් කියන රූප ධර්මයේ ධ්‍යාවට හිත ගියා නම් එතනට ගියේ හිතට අලු කරන චක්කු විඥාන කියලා අන්න එතනයි ස්පර්ශය වැඩ කරන්නේ. අනිත් හයේ අනිත් පස්කොළ මේකට අසරණයි, හිදි වැටිලා, නිින්ද ගිහිල්ලා ඒව එකක් ජීවත් වෙන්නේ. ඒ නිසා නාම රූප දෙක යම් තැනක එකතු වෙනවද එතන පමණමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. අනිත් දේවල් රූපෙදී පවතිනවා. කන පණ තිබුණා වාගේ එයා හිතාගෙන වැඩේ. නාසයත් වැඩ, ජීවත් වැඩ, කයත් වැඩ. නමුත් ඇත්තටම වැඩේ යන්නේ ඇහි පමණමයි. නමුත් අනික් ගොල්ල ආයතන වහන්නේ නැහැ වෙලාවේ. ආ නාම රූප දෙක මූණට මූණ දාන්නේ කොතනද? එතන පමණමයි ස්පර්ශය පහළ වෙන්නේ. ඒ නිසා සරුවචනාංශේ ඉතාමත් පැහැදිලිව. තර්කයට හෝ ප්‍රත්‍යක්ෂයට හෝ සූතයට හෝ කල්පෙන සාර සඳහන් කරනවා ස්පර්ශය කොතනද? එතන නාම රූප තියෙනවා. ඒක නිසා අනික් දේවල් ඒ වෙලාවේ මැරිලා බව දන්නවනම් අපි මේ සද්ද යහමින් ඉන්න වෙලාවේ ඒ චිත්තක්ෂණයේ රූප රස ගන්ධ පහස අනික් වැඩ නැහැ. නිසා කොච්චරක්නම් මවා ගැනීමක්ද කොච්චරක්නම් ප්‍රත්‍යක්ෂයද? පංචස්කාමයේ සලායතන කියලා කියනකොට හයෙන් එකක් ප්‍රත්‍යක්ෂයේ හයෙන් පහක්ම මවා ගැනීම. වෙන් දෙන්නේ පරණ සංඥාතුලින්. ඒ මොකද මේ ඇහැ වැඩ කෙරුවයි කියලා කන තමන්ගේ ආයතනේ වහලා පැත්තකට යන්න කැමති නෑ. නාසයත් කැමති නෑ, දිවත් කැමති නෑ, කයත් කැමති නෑ, හිතත් කැමති නෑ. ඒගොල්ල ඒ පරණ මොන හරි එකක් හරි අරගෙන අවුස අවුස අර තමන් තුළට විඥාණය ඇවිල්ලා ස්පර්ශයෙන් පහළ වෙන තෙක් තමන්ගේ ආයතනේ යන්න ගත්තොත්. අපි හිතනවා මම කියලා. අපි හිතනවා මම කියලා. මෙතනම හයක් තියෙනවා. ඒ හයතම පණ දෙන්නේ එකම එක විඥානයයි. ඒ නිසා අන්තිමට විඥානය තමයි අන්තිම දුර්වලය පේන්න තියෙන්නේ. නමුත් දුර්ලභයේ තියෙන අවශ්‍යතාවයේ ඉල්ලුම නිසා ඉතාමත්ම බලවත්. අර සේරම වැඩි නාටකරණයක් අධිකරණ ගතියක් ප්‍රධාන ගතියක් වසවර්ති ගතියක් විඥානයේ පවතිනවා. මෙන්න මෙයා අහුවෙච්ච දවසට විඥානයේ ඇහැතුලේ ඉන්න තාකල් කන තුල ඉන්න තාකල් නාසය තුල ඉන්න තාකල් අපි අර බාහිරට යොමු වෙන තාකල් මේ රූපය මේ කන මේ ඇහැ මේ ඇහැ පින් කරලා බලුවක් හොඳයි රූප පේන හොඳයි මේ රූපේ මං විතරයි දැක්කේ අම්මා අප්පා දැක්කේ නැහැ මේක ලොක් කරගන්න ඕනේ බදා ගන්න ඕනේ කියා ගන්න ඕනේ තියෙන තාකල් විඥාණය හැංගෙනවා විඥාණය දිහාට නෙවෙයි අපි අවධානය යන්නේ ඒ විඥාණය විසින් මවා පෙනෙන නාම රූපයට විතරමයි එතකොට විඥාණයට හැංගෙන්න පුළුවන් ඒක හරියට බලවත් ජාති අන්තර් මට්ටමේ හොර වැඩ කරන කල්ලියක ප්‍රධානියාවයි. කවවම්ම කවදාකවත් සමාජීයකට දැනගන්න හම් වෙන්නේ කවුද ප්‍රධානියා කියලා. එයා හම් වෙන්නේ තානත්ම රාජගත පුංචි කණ්ඩායමක් පමණයි. ඒ කණ්ඩායම කවවම්ම කවදාකවත් හොරකමකට නරක වැඩකට සම්බන්ධ වෙන්නේ ඉහළම උසස් මට්ටමේ මේ පූජනීය ස්ථාන විවෘත කරන්න යනවා. බොහොම අඹුකාර වැඩ තමයි කරගෙන ඉන්නේ. යාගේ ගාව කණ්ඩායමක් ඉන්නවා, යාගේ ඉන්දියා කණ්ඩායමක් ඉන්නවා. මේ දෙවෙනි තුන්වෙනි කණ්ඩායමත් හොර නායකයන් අඳුරන්නේ. එන්නේ මේ වගේ වැඩ පිළිවෙලක් තමයි මේ විඥාණය යම් තැනකට පණ දෙනවද එතන ස්පර්ශය පහළ වෙනවා එහෙම නැවුනොත් ඒකට ස්පර්ශය කියලා කියන්නේ ඒ නිසා දර්ශනය අනුව පෙන්වලා දෙනවා විඥාණය විඥාණයට කොටු වෙච්ච දවසේ මිනිහාගේ වැඩ ඉවරයි ඒක තමයි මාර්ග අවස්ථාව කියලා කියන්නේ එතකොට විඥානේ ඇන හිටිනයි කියලා කියනවා. මොකද ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් නොවන අත්දැකීමකට අපි එනවා. මොකද වෙන්නේ නාම රූප දෙක සංසිඳුරයි කියලා කියනවා ඒක නිසා මේ නාමංච රූපංච කුතෝ නිදාන මේ නාම රූප දෙක කුතෝ නිදාන කියන එක නෙවෙයි අහන්නේ නාමංච රූපංච මේ නාම රූප දෙක සංසිඳ වීම කරන්න පුළුවන් ද කියන එක ඒ මොකද එතන ඒ දෙකක හමු වීමක් තියෙනවා දැන් ඉස්සලා කියාපු එකේ කලහ විවාද වලට හේතුව ප්‍රියභාවය දෙකක් නේ ප්‍රිය භාවයට හේතුව ඡන්දේ. ඡන්දෙට හේතුව සාත අසාත. සාත අසාත භාවයට හේතුව මේ තමන්ගේ මන අප අමනාප භාවයට හේතුව මේ විදිහට ස්පර්ශය පාල වේ. ඒ ස්පර්ශයට හේතුව නාම රූප. මේ නාම රූප දෙක සංසිඳෙන කොතනද? එතෙන් තමයි සර්වචනන්දේ නසඤ්ඤ සංඤීනෝපිය සංඤී නවිසඤ්ඤ සංඤී නවිභෝති සංඤී. එවං සමේතස්ස විභෝති රූපං යම් වෙලාවක මේ සංඥාව නොන සංඥ සංඥී මේ සාමාන්‍ය ලෝකයේ තියෙන රාග දෝෂ මොහ නැත්නම් අපි රාග දෝෂ මොහ කියනට දෙය තියෙන ගන්න තියෙන්නේ සංඥා මාන දිට්ඨි වලින් තොර සංඥාවක් ලෝකේ නැහෙනේ. ලෞකික වශයෙන් තියෙන සෑම සංඥාවක්ම ලෝභ දෝෂ මේ සංඥා මාන දිට්ඨි නිස්සෘතයි. අයෝනසෝ මනස්කාරයි. ආනේ එවැනි සංඥාවකිමුත් නෙවෙයි රූපයාගේ විභූතියක් ඇති නොපි නසඤ්ඤී නසඤ්ඤ සංඤී සාමාන්‍ය සංඥාවක් නේ න විසඤ්ඤ සංඤී මේ සල්ලි කර්මයකට හරි ගිහිලා විසඤ්ඤ වෙලා කණ්ඩ නැතුව පොණ්ඩ නැතුව විසඤ්ඤ වෙච්ච භාවකුත් නෙවෙයි අසඤ්ඤතාවිකුත් නෙවෙයි ගහක් ගලක් වාගේ කිසිම තත්ත්විකුත් නෙවෙයි න විභූත සංඤී එහෙම නැත්නම් සංඥා වේදේත නිරෝධයකින් සම්මා සම්පූර්ණයෙන්ම සංඥාව නැති කරලා කෙලවර කරලත් නැහැ. ආන් එවැනි තැනකට යන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ මේ රූපය විභූත වෙනවා. ඔන්න ඕක තමයි අපිට මේ අත්දැකීමට නැත්තම් අපිට කියන්න වෙන්නේ භාවනාවට සම්බන්ධ කරගන්න. අපි සමත භාවනා කරනකොට ආස්වාද ප්‍රසආත දෙක බොහොම ගොරෝසුවට මුලින් පේනවා. යන්නේ ආස්වාදයට ප්‍රතිපක්ෂව ප්‍රසආසයි. මේ පළු දෙකේ එකිනෙකා හා තම අසම ගති කොච්චර ගොරෝසුද කියනවනම් හිතට හොඳට මේ බලන හිතය මේ ආස්වාදයේ මේ ප්‍රස්වාදයේ නැත්නම් මේ ආනාපානයේ මේ බලන හිතේ කියලා හිතට හොඳට ආස්වාද ප්‍රස්වාද පළු දෙක පේනවා ඒ දෙක මේ ආස්වාද ප්‍රස්වාද වශයෙන් පළු වශයෙන් බලන්නේ ආනාපානයය ඒක මෙනෙහි කරන හිතය ප්‍රඥා නීවරණ නෙවෙය. සද්ධාහනව නොවේය. වේදනාව විඳිනව නොවේ. හිතවිලි ලබනවා නෙවෙයි. මගේ හිත දැන් කෙලින්ම ආනාපානෙ. ඒ ආනාපානේ ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනස බලමින් ඉන්නවා නම් ලුණු මිදිස් කන මිනිසෙකුට නාම රූප පරිච්ඡේඥානික නොච්චර තමයි. මේ ආනාපානේ මේ බලන හිත. එතනදී මේ හිතේ ක්‍රියාකාරීත්වය බොහෝමත්ම අර හොරමුලේ නායකයෙක් වගේ ඇඟිලා කටයුතු කරන නිසා පේන්නේ අල්ලලා දෙන්නේ හරවචනදී ආස්වාදයේ ප්‍රතිපක්ෂෝ ප්‍රස්වාදයේ ලකුණු. පිම්බීමට ප්‍රතිපක්ෂව හැකිලීමේ ලකුණු. ස්වාමී පයි මේ අත්දැකීමට ප්‍රතිපක්ෂව දකුණු පාය බොහෝම ගොරෝසුයි පටන් ගන්නකොට බොහොම ගොරෝසුයි නමුත් මෙන්න මේ ගොරෝසු භාවයට සතතාභ්‍යාසයෙන් අකන්න අභ්‍යාසයෙන් කටයුතු කරනකොට මොකද වෙන්නේ අර ඇතුල් වීමේ සංඥාව ඇතුල් වීමේ අත්දැකීම පිටවීමේ අත්දැකීම කියන දෙක එnde ende ende ende තුනී වෙනකොට නසඤ්ඤ සංඤී අර වෙනදා තිබුණු ප්‍රකට ලෝභ දෝෂ තණ්හාමාන දිටි ඇති කරන ගතියක් නෙවෙයි එnde ende ende ende එක දවල්ට පායපු හඳ වාගේ ඉර පායගෙන එnde ende ende ende ඕන තුනී වෙලා ගියාර වෙන්න පටන් ගන්න. එතකොට අර සාමාන්‍ය ආසාර ප්‍රසාර සංඥාව නැති වෙන්න පටන් ගන්නවා. නැති වුණා නෙවෙයි නවිසඤ්ඤ සංඤී. තමයි මේ නිින්ද නැති වෙලා එහෙම නැත්නම් ඔළුව තෝන්තු වෙලා නැත්නම් කලන්ත ඇදලා සී නැති වෙලත් නෙවෙයි. දැන් ඔන්න අරමුණ එන්නේ එන්නේ එන්නේ සිව් වෙන්න පටන් ගන්නවා. නේ අසඤ්ඤ සංඤී. මේ කටයුත්ත කවදාකවත් මරණයට පස්සේ කරන්න බෑ. මොකද අසඤ්ඤ වෙනවා. එහෙමත් බෑ. කන තියෙන්නත් ඕන. නේ විභෝති සංඤී. අපි චතුත් ධ්‍යානෙ ලැබලා හෝ එහෙම නැත්නම් සාමාන්‍ය පරමාර්ථ වශයෙන් කියනවා නම් මේ සංඥා වේද නිරෝධයට කියන මේක කරන්න බෑ. ඒ නිසා සාමාන්‍ය පුතඥ සංඥාවකුත් තියෙනවා. අන්න ඔය හතරෙන් වෙන් කරන්න පුළුවන් ලකුණම තමයි මේ ආස්වාද ප්‍රසාර දෙක එන්නේ එන්නේ තුනි වෙනවා කියලා කියන්නේ. අපවත්ති ලෝකසාධික වචනේ කියනවනේ ඕලාරි කාණාපාණේ සුකුම වෙනවා. සුකුම ආනාපානේ සුකුමතර වෙනකොට අපිට අන්න අරක පිළිබඳ හැඟීමක් ගන්න පුළුවන්. නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූති සංඤී ඉතින් මෙතෙන් දෙනකොට මොකද වෙන්නේ? හරියට චෝදනා. දැන් අරමුණ නැතුන දැන් මම මොකද කරන්නේ? ප්‍රතිමාන්න නැති කරන්න ඕනේ. ප්‍රිය භාවයෙන් අහනකොට ඒක නැති කරන්න ඕනේ. ඡන්දේ ඔය ඡන්දේ නැති කරන්නත් ඕනේ. සාතසාත භාවය නැති කරන්නත් ඕනේ. සංඥා නැති කරන්නත් ඕනේ. පස්සේ නැති කරන්නත් ඕනේ. ඒ වගේම නාම රූප නැති කරන්නත් ඕනේ. නමුත් හරියටම බුදුහාමුදුරුවෝ හරියට පොත පෙන්නලා නැති කරන්නේ නැති කරන්න මොකද වෙන්නේ? පංච රූපංච නාම රූප දෙකේ මේ විභූති භාවයට එනකොට අපි නිකන් සරුංගලේ කරලා ගිය මූල කරලා ගිය සරුංගලේ වගේ විශාල වෙහෙසකට පත් වෙන සමහරු වෙනෙන්න පටන් ගන්නවා. සමහරු දාඩිය දානවා. සමහරුන්ට සතිය නැති වුණාදෝ කියලා හිතෙනවා. සමහරුන්ට සමාධිය නැති වුණාදෝ කියලා හිතෙනවා. නැත්නම් කටබඩ නාසයේ ජීව නැද්ද කියලා අධ්‍යය කරලා බලනවා. මේ විදිහට අර සංඥාවේ මේ පුංචි වෙනසක් විභූත භාවයක් තව නැහැ. විසඤ්ඤ භාවයකුත් නැහැ. මැරිලා සංඤ්ඤ වෙලාවක් නැහැ. සාමාන්‍ය සංඥාවක් නැහැ. මේන්න මේ தත්වලට එනකොට අපේ තියෙන මේ කලකල භාවයෙන් පෙන්වන්න පුළුවන් අපි කොච්චරනම් මේ කෙලෙස් සහිත ජීවිතේ ගත කරලා ආසව සහිත ජීවිතේ ගත කරලා අනාසව තන්ට ලකුණු පහළ වෙන කොච්චර කලබල වෙනවද? යම් වෙලාවකට අපි හිතමු මේ නාම රූප දෙකේ කාමාවචර පැත්ත ඉක්මවලා ඒ පුද්ගලයා උපචාර සමාධියට කියලා අර්පණා සමාධියට යන තරමට ගියා නම් ඒ මනසා සමත වශයෙන් මේ විඥාණය අනින්ද්‍ය ප්‍රතිබද්ධ தත්ත්වයටපත් කරගන්න සූරකමක් ඇති කරගන්නවා. ඒ මොකද අර විදිහට ආනාපානෙම සියුම් වේගන සියුම් වේගන යනකොට ඒ පුද්ගලයා හුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ හිත ලොකු සද්ධාවකින් දිගින් දිගටම දිගින් දිගටම භාවනා කරගෙන ගියා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඇහෙන් නොවන කනෙන් නොවන නාසයෙන් නොවන දිවෙන් නොවන කයෙන් නොවන හිතෙන් නොවන පණක් අවදි භාවයක් නිින්ද නැති භාවයක් ඇතිව ගත කරන්නේ මේක තමයි උපචාර සමාධියට අත්‍යවශ්‍ය අංගි මේක පස්සේ තමයි මේක ප්‍රිය කරන කෙනාට පමණයි ප්‍රීති ප්‍රමෝද පහළ වෙලා හොඳට නිමිත්ත පහළ වර්තන සමාජයට යනවා මේ දේ ඇතුව හෝ වේවා නැතුව හෝ වේවා විජු විපස්සනාට බහින යෝගාවචරය පිළිම හැකිලිම අරගෙන හෝ ආනාපානෙ ආනාපානෙ පටන් ගන්නකොටම පේන තියෙන අර ගොරෝසු බවත් එන්නේ එන්නේ එන්නේ එන්නේ දෙකේ අතර තියෙන වෙන් කරගන්න බැරි තත්ත්වයක් තුලට දැකලා සතුටු වෙලා ඒ තුලට රිංග ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා පැහැදිලිවම එතන තියෙන මේ අංජ පරිබද්ධ විඥානය නෙවෙයි ඊට එහාටත් යන්න තරමට විපස්සනා හිතක් ඇති කරගන්න මෙන්න මේ වෙනස ඇති වෙන්නේ ඉස්සල්ලාම ආනාපානය මෙනෙහි කරන එකයි කියන දැනගත්තාම නාම රූප පරිච්ඡේදය. ඊට පස්සේ මේ ආනාපානේ බොහෝ වෙලා බලනකොට ආනාපානට හේතු වෙන ධර්මයේ ඒ වගේම ආනාපානස පහළ වෙන මේ හිත් බලන ඉන්නකොට ඒකට අපි කියන ප්‍රත්‍යේ පේන්න පටන් ගන්නවා. බොහෝ වෙලා බලන සිටීමෙන් මෙන්න මේ දෙක පෙළ ගැහිලා ඉස්සලාම සම්මසන ඥානෙට යනකොට තමයි මේ පුද්ගලයා අරමුණයි හිතයි පෑහීම නැත්නම් අරමුණ විභූත වේගන යනවා සංඥාව විභූත වේගන යනකොට මේ නාම රූප දෙකේ යම් විදි සම්මිශ්‍රණයක් වෙන්න පටන් ගන්නකොට තමයි ඉස්සල්ලාම සක්කාය දිට්ඨිය කැඩෙන්නේ සාමාන්‍යයෙන්ම හිලිලා නැහැ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ එතනින් පස්සේ තමයි විපස්සනා ඥාන පහළ වෙමින් පටන් ගන්න. මෙන්න මේ තැනට එනකොට ඇති වෙන මේ අතංකති භාවය එහෙම නැත්නම් විචිකිච්ඡාව තොර වෙන ගතිය නැත්නම් අපි කියනවා කාංකා විතරණ භාවයේ භාවනා ජීවිතය තාමත් වැදගත් වෙනවා මේකදී මේ මානයේ යම් කිසි විදියක විහාර භාවයක් ඇති වෙනවා මම හිතනවා අපිට අද ලැබිලා කියන කාලේ මෙතන සීමා වෙන්න නිසා මේක අපි මානිය පැත්තෙන් විතර නෙවෙයි කර්ණිමිත සූත්‍ර පැත්ත විතරක් නෙවෙයි භාවනාවට සම්බන්ධ නිසා මේ ගාථා ධර්ම ටික අරගෙන අනතිමානී ගුණයේ දිගේම ලබන සුමානෙත් අපි මේක දිගට ගෙනියමු කියන අදහසත් ඒ වගේම තමන් මෙතෙක් ලබලා තියෙන භාවනා අධ්‍යක්ීම් මූල ධර්ම අධ්‍යක්ීම් වලට මේ ටිකත් සම්පාත කරගැනීමේ මේ වස්සාන කාලයේ වඩ වඩා තනතිමානීව පිළිසිය සමගිය ඇති කරගෙන අභ්‍යන්තර ගුණ සාධක දිනු කරමින් සාසනයේ අභ්‍යන්තර සාසනය දිනු කරගන්න මේ බණ හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනා පැය මෙතනින් સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. තාවකාශයන්හි සංගතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සිතාසායම්මේහි සංඝ සම්පුඤ්ඤ සංඝදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සිතාසායම්මේහි සංඝ සම්පුඤ්ඤ සංඝදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තාජ බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සංඝ අනුමෝදිත්වා ජිනං සෝසනං ආකාදත්තාච බුම්මංකා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච බුම්මංකා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝති නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේ විදියට යම ජීව ස්වාමීන් වහන්සේ